ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්න තියෙනේ අද මේ පින්නතුන් සෝදානම් වෙන්නේ ඒ උතුම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් තමගේ ජීවිතයට එකතු කරගන්න ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකමක් දෙනවා කියලා කියන්නේ අපි මේ භාගතුන් වහන්සේගේ ධර්මයේ තමගේ ජීවිතයට එකතු ගත්තාම තමයි ඒ වටිනාකමක් දුන්නා කියන කාරණේ සිද්ධ වෙන්නේ. එහෙනම් උන්වහන්සේ දේශනා කරන්නේ අපිට නිවීම සඳහාමයි. එහෙනම් නිවීම සඳහා දේශනා කරන ධර්මයක් ඒ නිවීම සඳහා දේශනා කරන ප්‍රතිපදාවක් භාගතුන් වහන්සේ දේශනා කළේ. ඒ ප්‍රතිපදා හික්මන කෙනෙකුට කවමදාවත් කිසිම වෙලාවක දුකකටපත් වෙන්නේ මොකද ඒ නිවන මාර්ගය යන්නේ සංසාර දුක්ඛේ නිවන මාර්ගය. ඉතින් මේ නිවන සඳහා උපකාර කරන සත්‍යස් බෝධිපාශික ධර්මයන් වල තියෙන පංච ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳ මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් නිවනට උපකාර වෙන්නේ කොයි ආකාරයකට කියන කාරණා පිළිබඳව තමයි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතන ඉන්ද්‍රිය ධර්මයන් කියලා කියන්නේ ඉන්ද්‍රිය කියලා කියන්නේ නායකත්වය දෙනවා කියන අර්ථයයි. එතකොට මොකේද මේ නායකත්වය දෙන්නේ? නිර්වාණය සඳහා. එහෙනම් නිර්වාණය සඳහා නායකත්වය දෙන මේ ඉන්ද්‍රිය ධර්මයන් පහක් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ පහ තමයි සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේ ශ්‍රද්ධාව විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහම තව අවස්ථාවකදී බල ධර්ම බවටත් පත් වෙනවා නිවනට අවශ්‍ය වෙන බලය දෙනයි පහම එතකොට මේ නිවන් දකින්න යන පුජ්‍යලයා මේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව ඉතාමත්ම හොඳින් දැනගන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්ම වඩවන්න ඕනේ. මාර්ගඵල ලබන්න නම් අනිවාර්යයෙන්ම මේ ඉන්ද්‍රිය ධර්ම යම්කිසි ඒ මට්ටමක් දක්වා භාගතුන් වහන්සේ තමයි මේ මට්ටම දන්නේ. ඒ මට්ටමක් දක්වා මේ හැම ඉන්ද්‍රිය ධර්මයක්ම වර්ධනය කරන්න ඒ වර්ධනය කරගෙන ඒ වර්ධනය කරගෙන විතරක් බෑ ඒවා සමාන කරගන්නත් ඕනේ. එහෙම ඉන්ද්‍රිය ධර්ම වැඩිලා සමාන වෙච්ච අවස්ථාවක තමයි මාර්ගඵලවලටපත් වෙන්නේ. දැන් භාගතුන් වහන්සේ තමයි දන්නේ ඉන්ද්‍රිය පරෝපත්ත ඥානය කියලා ඒ තථාගත අරහත් සම්මා සම්බුදුවරයෙකුට තියෙන විශේෂ ඥානයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් නැති නැති ඥානයක් ඒක. භාගතුන් වහන්සේ නමකට පමණමයි තියෙන්නේ. ඒතර භාගතුන් වහන්සේ නමක් දන්නවා කොහොමද මේ කුජලයාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න, වැඩිලා තියෙන්නේ. අඩු මොනවාද, වැඩි මොනවාද? එහෙනම් වැඩි ඒවා අඩු කරන්නත් අඩු ඒවා වැඩි කරන්නත් සමාන කරන්නත් ඒ විදිහට උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. ඉතින් ඒ හින්දා තමයි විශාල ප්‍රමාණයක් භාගතුන් වහන්සේගේ ධර්ම දේශනාවකදී කෝටි ගණන් ප්‍රමාණ මේ ධර්මය අවබෝධ කරන්නේ. අනිත් අයට එහෙම හැකියාවක් නැහැ. ඉතින් එහෙම හැකියාවක් නැති නිසා ඒ අය අනෙක් භික්ෂුන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා ධර්ම දේශනා කරාට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා වගේ නෙවෙයි. ඒ හින්දා බුදු කෙනෙක් සමාන වෙන්නේ බුදු කෙනෙකුට විතරයි. ඒකයි අසම සම කියලා කියන්නේ. කාටවත් වෙන සමාන නැහැ. එහෙනම් භාගතුන් වහන්සේ නමක් මේ විදිහට ධර්ම දේශනා කරන්නේ නම් ඉන්ද්‍රිය ධර්ම අපිට වඩවා ගන්න, දියුණු කරවන්න ඕනේ. එහෙනම් මේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව අපි දැනගන්න ඕනේ. එතකොට අපි දන්නවා දැන් අපි ලෞකික ජීවිතේ බලමු පොඩ්ඩක්. ලෞකික ජීවිතේ. ලෞකික ජීවිතේ ඉලක්කයකට යන්න, ලෞකික අරමුණකට යන්න අපි හිතමුකෝ. හොඳට අනාගතයේ සැපවත් ජීවත් වෙන්න ඕන නම් සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවය තමයි සාමාන්‍ය කතා කරන කෙනා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තොත් තමයි හොඳ රස්සාවක් කරන්න පුළුවන්. හොඳ රස්සාවක් කරොත් තමයි හොඳට සල්ලි මුදල් ටිකක් හම්බ කරගෙන හොඳට ජීවත් වෙන්න පුළුවන් කියන කාරණාව සම්මුතිය තුළ තියෙනවා. බුදුහාරු දේශනා කරපු කරුණු කාරණා ඊට වඩා හුඟක් වෙනස් එකක්. මම මේ සම්මුතිය තුළ තියෙන කාරණා. එතකොට දැන් මේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට මේ ඒ සාර්ථකත්වය දෙන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒ ඒක අදහගෙන දැන් කවුරු හරි කියනවා අපිට ඉස්කෝලේ යනකොට කියනවා ගුරුවරයෙක් කියනවා හොඳට එහෙනම් විභාගේ උසස් පෙළ හොඳට පාස් වෙන්න ඕන හොඳට පාඩම් කරන්න ඕන එතකොට තමයි විශ්වවිද්‍යාලය යන්න පුළුවන් ඊට පස්සේ තමයි හොඳට රස්සාවක් කරන්න පුළුවන් කියන එක. ඉතින් ඔය කාරණේ විශ්වාස කරේ නැත්නම් ඒක පැහැදුනේ නැත්නම් ඒකට ඒ ගමන යන්න Tamanට කල්පනාවක් ඇති වුනේ නැත්නම් කවදාවත් ඒ ගමන යා යන්නේ නැහැ. එහෙනම් පළවෙනි කාරණාව ඒ පැහැදීම තියෙන්න ඕනේ. ඒ ගමන යන්න. ඒ වගේ තමයි භාගතුන් වහන්සේගේ ගමන යන්න. එහෙනම් භාගතුන් වහන්සේ දේශනා කරපු ගමන යන්නත් උන්වහන්සේ කෙරෙහි පැහැදීම තියෙන්න ඕනේ. ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒතර ලෞකික ජීවිතයේ ශ්‍රද්ධාව තියෙනවා ලෞකික කර්මන සඳහා යන්න. ලෝකෝත්තර ජීවිතයේ ශ්‍රද්ධාව තියෙනවා නිවන සඳහා යන්න. ඒක කොහොමද ශ්‍රද්ධාව ඇති කරගන්නේ? ලෞකික ජීවිතේ නම් ඒ කියන පුජ්‍යලයා කෙරෙහි අපේ ඒ පැහැදීම ඇති කරගෙන ඉතින් එහෙම ඇති කරගත්තා විතරක් මදි. ඒකට විරිය කරන්නත් එපේ. හ්ම් හොඳට විභාගේ පාස් වෙන නම් හොඳට ඒ පාඩම් කරන්න ඕනේ. ඉතින් අවශ්‍ය කලම මේ කටයුතු ටික කරන්න ඕනේ නැත්නම් යන්න බෑ. එන එකට විරියක් ඕනේ. ඒ වගේම සිහිය නැත්නම් ඕක කරන්නත් බෑ. හිතේ මුලා වෙලා තියෙන කෙනෙකුට පාඩම් කරන්න බෑනේ. එහෙනම් සිහිය තියෙන්නත් ඕනේ හරියට. ඒ වගේම තමයි මේ හිත විසිරෙන්නේ නැතුව එකඟ වෙන්නත් ඕනේ ඔය වැඩේ කරන්නේ නැත්නම් බෑ විසිරේ විසිරී හිතක් තියෙනවා නම් එයාට කොහොමවත් ඕක කරන්න බෑ. ඒ වගේම මෙයාට නුවණ තියෙන්න ඕනේ හිත විසිරුණත් කල්පනා කරන නුවණ නැත්නම් එයාට ඒත් ඒ වැඩේ කරන්න බෑ. එහෙනම් මේ පහ අනිවාර්යයෙන්ම ලෞකික අරමුණක් ඉෂ්ට කරගන්න යනකොට සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. හැබැයි ඒක ඇවිල්ලා ලෞකික පැත්තට යන්නේ. දැන් ලෞකික ශ්‍රද්ධාව කියන එක ඒක ලෞකික අරමුණක් ඉෂ්ට කරගන්න යනවා. ලෞකික විරිය ලෞකික පැත්තට යන්නේ. ඒකතොට ලෞකික විදියට තියෙන ලෝකයේ තුල තියෙන ඒ සාමාන්‍ය සිහිය කියන එක ඒක යන්නේ ලෝකයේ අල්ලන්න. එකක්වත් ලෝකයේ අසහරින් නෙවෙයි යන්නේ. ඒ විදිහට සමාධිය වෙලා ඒ ප්‍රඥාව ලෞකික ප්‍රඥා ඇති කරගෙන ඒ විදිහට එයා සාමාන්‍ය ජීවිතය තුළ සාර්ථකත්වයක් ලබනවා. හැබැයි එහෙම සාර්ථකත්වයක් ලැබලත් අත්පත් කරගන්නේ මොනවාද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දේවල්. ඒ හින්දා තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ තැනට පැහැදුනහම අපිට අයෙත් නැවත දුකටපත් වෙනවා කියලා. ඒ නිසා තමයි භාගතුන් වහන්සේනම ලෝකෙට පහළ වෙලා ඒ ධර්මයේ දේශනා කරන්නේ. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. ඒ කියන්නේ පෙර නොයසූ ධර්මයක් තමයි බුදු කෙනෙක් ඇවිල්ලා දේශනා කරන්නේ. ඒ ධර්මය තමයි චතුරාර්ය සත්‍යය. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට එනම් මේ භාග්‍යතුන් වහන්සේ සියල්ල දැනගෙන දැකගෙනමයි දේශනා කරන්නේ. ඒතර බුදු කෙනෙක්ගේ තියෙන ප්‍රඥාව මෙච්චරයි කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. දැන් භාග්‍යතුන් වහන්සේ නමක්ගේ තියෙන ප්‍රඥාව ඉතින් ඒක සමවේ ඒක ගැන හිතන්නවත් බෑ අපිට. ඒ තරම් මහා ගැඹුරු ප්‍රඥාව. ඉතින් උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණාවට අනිවාර්යෙන් පැහැදෙන්න ඕන. නැත්නම් ගමනක් ඇත්තේව නැහැ. සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ සියල්ල අවබෝධ කරගෙන අනිත් අයට දේශනා කරනවා. සම්මා සම්බුද්ධයි කියන්නේ සියල්ල අවබෝධ කරා කියන එකයි. කාගෙන්ද? කාගෙන්වත් අහලාද? නෑ, තමන්ගින්මයි. තමන්මයි. ඒතර තරචිතා ඥානය ලැබෙන්නේ පසේ බුදුවරයෙකුට සාරඥතා ඥානෙ නැහැ. එතකොට සම්මා සම්බුදුවරයෙකුට විතරයි සාරඥතා ඥානෙ තියෙන්නේ. Taman තනියම ධර්මය අවබෝධ වුණාට පසේ බුදුවරයෙකුට අනිත් අයට දේශනා කරන්න යන්නේ. ඒ වගේ සාරඥතා ඥානයක් නැහැ. නමුත් සාරඥතන් වහන්සේ නමකට භාගතුන් වහන්සේ නමකට ඒ තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ලෝකයට පහළ වෙලා ඒ අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිද අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියන මේ ಗುಣ කෙරෙහි අපි ශ්‍රද්ධාව ඇති කරන්න ඕනේ. ඒ ඇති කරගන්නේ කොහොමද? ඒ ಗುಣ දැනගෙන ඒවා අපි තුලින් දැක ගන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ ಗುಣ අපේ අපිට අපේ අංශු මාත්‍රයකින්වත් කිට්ටු වෙන්නවත් බෑ. නමුත් භාගතුන් වහන්සේගේ ගුණයක් අපි ගමුකෝ. භාගතුන් වහන්සේ අරහන් නම් වෙනසේක. අරහන් නම් වෙනසේක කියලා කියන්නේ රහසීමවත් පව කරේ නැහැ. එහෙනම් අපි මේ ගුණය දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ සමාතුලේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා පාපයන්ගෙන් අයින් වෙන්න. ඒ ධර්මයේ හික්මිලා අපි පාපයන්ගෙන් අයින් වෙනවා. මොනයින්ද පාපයන් අයින් වෙන්නේ? ප්‍රාණඝාතයෙන් අයින් වෙනවා. අදත්තා දාණයෙන් අයින් වෙනවා. කාමී වර්ධය ඇසිරීමෙන් අයින් වෙනවා. මුසාවාද පරසාවාච පිසුනා සම්ප්‍රප්පලාප වලින් අයින් වෙනවා. එයාගේ හිතේ තියෙන කෙලෙස් වලින් අයින් වෙනවා. ඔහොම අයින් එක නයින් එකන යනකොට පුදුම සැනසෙල්ලක් Tamanට දෙනවා. ඇයි? පව් කරනකොට තමයි වයින් ඉන්නේ. පව් නැත්තම් බයක් නැහැ. එහෙනම් අකුසලේ ඉන්නේ කෙනා හැම වෙලෙම ඉන්නේ බයෙන්. මේ මේ ලෝකෙ බයෙන් ඉන්නවා. පරලෝකයට යනකොටත් බයෙන් ඉන්නවා. ඉතින් කුසල් කරපු ගත්ත කෙනා එහෙම නැත්නම් හිත පිරිසිදු කරගත්ත කෙනා එහෙම බයක් නැහැ. එතකොට තමන්ට මේ බය නැති වෙනවා නම් ලෝකේ අතහැරෙන්න අතහැරෙන්න පාපයන් වලින් අයින් වෙන්න අයින් වෙන්න ඒ බය අතහැරිලා යනවා නම් සැනසීම ලැබෙනවා නම් එහෙනම් මට මේ විදිහට සැනසීමක් ලැබුණා නම් ඒ උතුම් වූ තථාගතයන් වහන්සේ කොතරම් සැනසීමකින් හිටියද කියලා මහා ශ්‍රද්ධාවක් ඇති වෙනවා. පැහැදීමක් ඇති වෙනවා. එහෙනම් ධර්මයෙන් තුලින් බුදුහාමුදුරුවෝ දැක්කා. ඒතර ධර්මයෙන් තුලින් බුදුහාමුදුරුවෝ දැක්කා. එහෙම භාගතුන් වහන්සේ දකින්නේ කියේ. දැන් බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන හිටපු භාගතුන් වහන්සේ දිහා බලාගෙන හිටපු වක්කලි හාමුදුරුවෝ වක්කලියට කියනවා මාව දිහා බලා ඉන්න එපා වක්කලි. මේක මහා කුණු ශරීරයක් තියෙන්නේ. ගිල්ල භාවනා කරන්න කිව්වා. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ දිහා බැලුවයි කියලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. භාගතුන් වහන්සේව දකින්න ඕනේ ධර්මයේ තුලින් ඒක තමයි යම් කිසි කෙනෙක් ධර්මයේ දකිනවා නම් එයා මාව දකින්නයි කියලා කිව්වේ. එහෙනම් ධර්මයේ තුලින් භාගතුන් වහන්සේව දැක්කා. යම්කිසි කෙනෙක් එහෙම දැක්කනම් ආන් ඒ ධර්මයේ තුලින් යන බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවත් එතට එයාට ඇති වෙනවා. ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවත් ඇති වෙනවා. ඒ ධර්මයෙන් තමයි නිවුණන්නේ. ඒ වගේ මේ ගමනේ යන, මේ මාර්ගය යන සංඝයා කෙරෙහි තියෙන ශ්‍රද්ධාවත් එයාට ඇති වෙනවා. එනම් බුද්දේ අවිච්ඡ ප්‍රසාදේ, ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ, සංඝේ අවිච්ඡ ප්‍රසාදේ කියන දැනට එයාගේ හිත පැහැදෙනවා. ඒ ශ්‍රද්ධාව ඇති කරගන්නේ එහෙමයි. පැහැදෙන්නේ කොහාටද ලෝකයේද නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරේ ලෝකයේ ඉන්නද ලෝකයෙන් යන්නද ලෝකයෙන් යන්න. ඇයි ලෝකයෙන් යන්නේ? ලෝකයේ ඉන්නේ ඉන්න දුකටපත් වෙනවා. දුක්ඛේ ලෝකෝ පදික්ඛිතෝ මේ ලෝකයේ තියෙන්නේ දුක මත. එහෙනම් මේකෙන් යන්න කියලා. ඒ නිසා මොන විදිහට අපි දැඟලුවත් ලෝකයේ තුල ඉඳන් සැපක් හොයන්න කවදාවත් ඒ ලෝකයේ තුල ඉඳන් සැපක් හොයන්න බෑ මොකද භාග්‍යතුන් වහන්සේගේ ඒ වචනේ කාටවත් වෙනස් කරන්නත් බෑ වෙනස් වෙන්නෙත් නෑ. ඒක තමයි ඇත්ත සත්‍ය. ඒ නිසා ලෝකෙ තුල ඉඳන් කොච්චර සල්ලි හම්බ කරත් කොච්චර ගෙවල් හැදුවත් කොච්චර යාන වාහන ගත්තත් ඒ මොනා කරත් තියෙන්නේ හැම කාරණයක් තුළම දුක. ඉතා අල්ප ආශාදයක් තියෙන. ඒ ආශාදයක් භාගතුන් වහන්සේ දුකක් කියලා තමයි පෙන්නන්නේ. එහෙනම් මේ ලෝකයේ තුල තියෙන දේවල් අතහැරලා ලෝකෝත්තර නිර්වාණයට යන්න තමයි බුදු පියාණන් දේශනා කරන්නේ. දැන් අසුචි වලක ඉන්න අසුචි පණුවන්ට මොකද හිතෙන්නේ? අසුචි කාගෙන ඉන්න එක හරියට සැපයි කියලා හිතෙන්නේ. කවදාවත් ඔහුගෙන් එළියට ඇවිල්ලා දන්නේ නැහැ. නමුත් එළියට ආපු කට්ටියක් ඉන්නවානේ. ඒ අය තමයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා. එළියට ඇවිල්ලා කියන මෙළිය හුඟක් සැපයි. ඉතින් එතෙන් දෙන්න කියනවා. එළිය නිමගක් තියෙන ඔකට යන්න. ඒ නිමගේ එක කොටසක් තමයි අද දේශනාවට පදනම් වෙන මේ ඉන්ද්‍රිය ධර්ම. මේක තියෙනවා සත්‍විස් බෝධිපාශික ධර්ම. ඉතින් අරක ඇතුලේ තියෙන එක එක අසුචි කෑලි අල්ලගෙන ඇයි මේවා කරගෙන රණ්ඩු කරනවා ගහ ගන්නවා මගේ කියා ගන්නවා ලෝකෙ තුල ඔහම තා තියෙනවා මගේ කියාගත දන යුද්ධ කරන්න වෙනවා ගහ ගන්න වෙනවා මරා ගන්න වෙනවා ඈ විශේෂයෙන් මේ කාම ලෝකයන් වල ඒ නිසා ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මය දිහා ධර්මයේ කෙරෙන් එනම් ඒ ශ්‍රද්ධාව Taman නිවනටම යොමු කරනවා නිවනටම යොමු කරනවා. මොකද ශ්‍රද්ධාව නැත්නම් ශ්‍රද්ධා බීජං කියලානේ කියන්නේ. ශ්‍රද්ධාව තමයි නිවන බීජය. ඒතර ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියලා කියන්නේ ඒ නිවන බීජය රෝපණය කරගත්තා. දැන් අපි නිකන් හිතමුකෝ නිකම් බිමක් තියෙනවා. නිකම් බිමකට ඔහේ වතුර පොහොර දැම්මොත් එහෙන් බිහි වෙන්නේ මොනවාද? වල් පැලෑටි. හැබැයි හරි බීජයක් මේ පොළවේ තියලා ඒකට වතුර පොහොර දැම්මොත් එහෙම අන්න හරි බීජේ හරි ඵලයක් ලැබෙනවා. එහෙනම් මේ හිත තියෙන්නේ සම්පූර්ණ මේ සංසාරේ අපි ඇවිල්ලා තියෙන හිත තියෙන්නේ සම්පූර්ණ අකුසල් කොටක. හරියට අර මේවට වතුර පොහොර දානවා වගේ තමයි අර ඉස්සෙල්ලා තනකොළ එනවා වගේ තමයි. නිකන් ඔහේ ඉන්නකොට එහෙමයි වෙන්නේ. ඇත්තටම පින්නතුන් සංසාරේ යන්න මොකක්වත් කරන්න දෙන්නේ නැහැ. ඔහේ ඉන්නයි තියෙන්නේ. නිවන් දකින්නයි යමහල්. නිවන් දකින්න දෙයක් කරන් තියෙනවා. එදිනෙදා කාලා බීලා ජීවත් වෙනකොට ඉතින් සංසාරේ කොහොමවත් යනවා. ඉතින් ඒක නවත්තන්න විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට ශ්‍රද්ධාව ඇති කරගත යුතුමයි. හැබැයි ඒකත් අමූලික ශ්‍රද්ධාව නෙවෙයි යන්න ඕනේ. ආකාරවති ශ්‍රද්ධාව. ඒතර අමූලික ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියපුවහම රූපයක් දැකලා, ශබ්දයක් අහලා, ඈ ඒ වගේ මෘතයක් දැකලා පැහැදෙනවා නම් ඒ වගේ ඒවා තියෙනකන් හෘදයක් දැකලා පැහැදෙනවා නම් ඒවා තියෙනකන් පැහැදෙනවා නැති වුණාම නැති වෙනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් මොන හරි දැන් පහුගිය කාලේ ඔයත්තන්ට මතක ඇති මේ මේ බුදු පිළිම වලින් බුදු රැස් හේදෙනවා කියලා මිනිස්සු බලන්නේ කියලා. ඉතින් එහෙම ගිහින් බලා හිටියා මිනිස්සු. දැන් යන්නේ ඇයි? රැස් තියෙනකන් ගියා රැස් නැති වෙනකොට යන්නේ. හැබැයි භාගතුන් වහන්සේ ඒව ධර්මයෙන් දැක්කනම් බුදු පිළිමේ තිබ්බත් එකයි නැතත් එකයි. මොකද අභ්‍යන්තරයේ තියෙන භාගතුන් වහන්සේව නැති වෙන්නේ නැහැ කවදාවත්. එතකොට එළියේ තියෙන භාගතුන් වහන්සේ නමක්ගේ අපි ධර්මයේ ගැඹුරින් මේවා ගන්න. අපේ මේ ශාසනය ආරක්ෂා කරනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ තති අනාගත බය කියලා සූත්‍රයක් තියෙනවා දේශනා කරලා. ආර්ය ශ්‍රාංග මාර්ගයෙන් වඩන්නයි කියන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. එතකොට අපේ මතක තියාගන්න භාග්‍යතුන් වහන්සේව දකින්නේ ධර්මයේ තුලින්ම ඒ ධර්මයේ තුලින් තියෙන භාග්‍යතුන් වහන්සේ කිසි කෙනෙකුට බෝම්බයක් ගහලවත් විනාශ කරන්න බෑ. ওই පිළිමනම් කඩයි ඕන කෙනෙක්. හැබැයි අපේ අභ්‍යන්තරයෙන් අවබෝධ කරගත්ත භාගතුන් වහන්සේ එහෙම කඩන්න පුළුවන් කමක් නැහැ. විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. එනම් එනම් මතක තියාගන්න දැන් භාගතුන් වහන්සේව දැකලා ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒතර ඒක ආකාරවදී ශ්‍රද්ධාව හෙල්ලෙන්නේ නැහැ. හෙල්ලෙන්නේ නැහැ. එතකොට එහෙනම් අමූලිකා ශ්‍රද්ධාව කියලා කියන්නේ එතකොට ඊට වඩා වෙනවා දැන් භාගතුන් මේ බෝසතාණන් වහන්සේ මුල් කාලේ මේ බුදු වෙන කාලෙන් අර වෘතයක් රැක්කා දුෂ්කර ක්‍රියා. ඒකට පැහැදුණානි පස්සක තවස. ඉතින් ඒ වෘතය අතහැරුවාම අපැහැදුණා. වෘතයක් තියෙනකොට පැහැදෙනවා නැති වුණාම අපැහැදෙනවා. ඒ නිසා ওই විදිහට කල්පනා කරන්න මේ ආකාරවතී ශ්‍රද්ධාව කියන තැනට අපි හිතපත් කරන ආකාරවතී ශ්‍රද්ධාව ඇති කරගන්නේ මොනම් ධර්මයේ අවබෝධය කිරීමෙන්මයි මේ ලෝකයේ දුකයි නිර්වාණය සැපයි කියන තැනට හිතෙන්න ඕනේ. එහෙනම් එතෙන්ද යන්න හිත පහදවන්න ඕන. ආන් ඒ සද්ධාව කියන කාරණාව එතන ඇති කරගන්න. දැන් එහෙනම් නිවනට යන්න විරිය තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. නම් සද්ධාව ඇති කරගත්ත කෙනාට ඕනයි කියලා හිතුවට හරියන්නේ නැහැ. දැන් ඕන කෙනාට එතෙන් යන්න විරිය තියෙනවා. එහෙනම් සද්ධා විරිය. අතර විරිය නැත්තම් යන්න බෑ. ඒකට මේ විරිය භාගතුන් වහන්සේ පෙන්වන විරිය හතරක්. ඒ විරිය හතර තමයි අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්නාති පදහති. තමන් ළඟ නැති ලාමක අකුසල ධර්මයන් නැවත උපද්දන් නැති පිණිස විරිය කරන්න ඕන. ඒ වගේම තමන් ළඟ තියෙන ඒ ලාමක අකුසලයන් ප්‍රහාණය කරන්න විරිය කරන්න ඕන. ඒ වගේම තමන් තමන් ළඟ නැති කුසල ධර්මයන් ඇති කරගන්න විරිය කරන්න ඕනේ. ඒ වගේම තමන් තමන් ළඟ තියෙන කුසලයන් දිනු කරන්න විරිය කරන්න. එහෙනම් මොකද්ද මේ කියන්නේ? සීලය නේද? එහෙනම් විරිය කියලා කියන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය. සතර සම්‍යක් ප්‍රදාන වීරිය. එහෙනම් සද්ධාව ඇති කරගත්ත කෙනා යා සීලෙ ඉක්මනවා. මොකද සියලු පව් අතහැරලා කුසල් කරනවා. එහෙනම් හිත පිරිසුදු කරගන්න තැනට යන්න. එහෙනම් තමන්ගේ හිතට ආවන යම් කිසි ආකාරයකට අකුසලයක් ඒක ප්‍රහාණය කරන්න අනිවාර්යෙන්ම ප්‍රයම් කරන්න ඕන. අලුතෙන් එන්න දෙන්නේ නැති වෙනත් අයම් කරන්න. ඒ වගේම තියෙන එකත් මොකද කියන්නේ තියෙන අකුසලේ නැති කරනවා. නැති කුසලයේ ඇති කරගන්න. සතිය නැත්තම් සතිය ඇති කරගන්න. සමාධිය නැත්තම් සමාධිය ඇති කරගන්න. ශ්‍රද්ධාව නැත්තම් ශ්‍රද්ධාව ඇති කරගන්න. එහෙනම් මෙන්න මේ විරිය කියන එකත් ඉතාල වැදගත් වෙනවා. එහෙනම් සද්දා විරිය. එහෙනම් විරියෙන් අපි මේ අකුසල ප්‍රහාණය කරලා කුසල දියුණු කරගන්නා වූ වැඩපිළිවෙලක් තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් නිවනට යන්න ශ්‍රද්ධාවත් ඕනේ නේද? විරියත් ඕනේ. එහෙනම් ශ්‍රද්ධාවයි විරියයි විතරක් තිබ්බට හරියන්නේ නැහැ. සිහිය තියෙන්නත් එපයි. එහෙනම් සිහිය නැත්නම් ඒ විරිය කොච්චර තිබ්බත් අනවශ්‍ය දෙයට විරිය කරලා ඇති වැඩක් නැහැ. සිහිය තියෙන්න ඕනේ. එහෙනම් සිහිය කියලා කියන්නේ අපි සතිපට්ඨානය. සතිපට්ඨානය කියලා කියන්නේ කායානුපස්සනා වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඒ කියන්නේ සිහියෙන් ජීවත් වෙන්න. දැන් ගොඩාක් දෙනෙකුට නැති ප්‍රශ්නේ ඔක තමයි. දැන් උදේ නැගිටලා ඉඳන් දත් මදිනවා කියන දන සිහිය තියනවාද? ඈ මං සිහියෙන්ද දත් මදින්නේ. සිහිය දත් මදින කොටත් වෙන මොකක්ද එකක් කල්පනා කරනවා. ඒතර දත් මදිනවා නම් දත් මදින එක ගැන සිහිය තියෙනවා. එතකොට වෙන කොහාටවත් යන්නේ අනාගතයට යන්නෙත් නැහැ හිත. අතීතයට යන්නෙත් නැහැ. එතනම නවතිනවා. ඒ වගේම තේ බොනවා නම් උදේට තේ බොන තැන සිහිය නවතින්න ඕනේ. ඊට පස්සේ ඇතිකිලි කැතිකිලි යනවා නම් එතන සිහිය තියෙන්න ඕනේ. කනවා නම් මොන හරි ආහාරයක් ගන්නවා නම් ආහාරය ගන්න තැන සිහිය තියෙන්න ඕනේ. නානවා නම් නාන තැන සිහිය තියෙන්න ඕනේ. ඉඳ ගන්නවා නම් ඉඳ ගන්න තැන සිහිය තියෙන්න ඕනේ. ඇයි හිට ගන්නවා නම් හිට ගන්න තැන සිහිය තියෙන්න ඕනේ. මොන හරි කතා කරනවා නම් කතා කරන තැන සිහිය තියෙන්න ඕනේ. කතා නොකර ඉන්නවා නම් නොකරන තැන සිහිය තියෙන්න ඕනේ. එහෙනම් දැන් බලන්න ඇවිදිනකොට කනකොට බොනකොට යනකොට එනකොට නිදාගන්නකොට මේ හැමතැනම සිහිය පවත්වන්න ඕනේ. ආන් ඒ සිහිය පවත්වනකොට තමයි අපි අන්ත දෙකකින් අයින් වෙන අපින්නතුනි. භාගතුන් වහන්සේ ඒක දේශනා කරනවා. මොකද මේ අන්ත දෙක තමයි එකක් අභිජ්ජාන්තය අනිත් එක ව්‍යාපාදන්තය. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එහෙනම් මේ විරිය පවත්වනකොට එහෙනම් ඇලිලා ගැටිලා ගියොත් අයත් මොකද වෙන්නේ? අයත් පරණ අකුසල් වලට වැටෙනවා. ඒ හින්දා තමයි මේ සතිය වඩන්න කිව්වේ. ඒ හින්දා තමයි භාගතුන් වහන්සේ සතිපට්ඨානෙ හුස්ම රැල්ල අල්ලගන්න කිව්වා. එහෙම නැත්නම් මේ දෙතිස් කුණුපේ අල්ලගන්න කිව්වා. ධාතු මනසිකාරය අල්ලගන්න කිව්වා. මොකද ලෝකේ අත්හරිනවා අපි එකේ. දැන් බලන්න හුස්ම රැල්ල ගැන හිතන්න බෑ. හුස්ම රැල්ල අල්ලගත්තන්න. හුස්ම රැල්ල අල්ලගන්න කීයක් වේදන් වෙයිද? සත පහක්වත් යන්නේ. හැබැයි ගෙවල් දොර අල්ලගෙන ලක්ෂ ගණන් යනවා. ඒව අල්ලගෙන විඳින දුක. හුස්ම රැල්ල අල්ලගත්තාම විඳිනවා සැප. ඊයේ පන්තිර ඉගෙන ගන්න ඕනේ නේද හුස්ම රැල්ල අල්ලන්න. හුස්ම වැටෙන ඕන කෙනෙකුට අල්ලන්න පුළුවන්. හ්ම් හුඟක් වෙලාට ඉගෙන ගත්තාම ඔක බැරුවක් වෙනවා. මොකද ඔක හොයනෝනේ කාබන් ඩයොක්සයිඩ් කොච්චරද ඔක්සිජන් කොච්චරද කියලා. ඊට වඩා මේක සරලව බලන්න දෙන කාරණයක්. ඉතින් ඒ නිසා මෙතන මේ සිහිය ඉතා වැදගත්. සිහිය නැත්ව අපිට මේ යන්න මුට්ට සිහිය කියන්නේ අසිහියෙන් ඉන්න කෙනාට ධර්මය යන්න බැහැ නම් ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනා අනිවාර්යෙන් විරිය තියෙන්නත් ඕනේ යාට. සිහිය තියෙන්නත් ඕනේ සතිය. සතිය අත්‍යවශ්‍යයි. එතකොට මේ සතිය එහෙනම් සතිය තියෙන්න ඕන ඔය සතිය කියන කාරණාව ඒක ශ්‍රද්ධාවටත් ඕනේ උදව් කරනවා ඒ වගේ මේක විරයටත් උදව් කරනවා ඒ වගේ මේක සමාධියටත් උදව් කරනවා සතිය කියන කාරණාව සමාධියටත් උදව් කරනවා දැන් ශ්‍රද්ධා විරිය සති එහෙනම් සමාධි කියලා කියන්නේ හිත එකඟ කරගන්න එහෙනම් සිහිය තියෙනවා නම් විතරයි තමයි හිත එකඟ වෙන්නේ. එහෙනම් මේ සිහිය තියෙන්න ඕනේ. කියන්නේ දැන් අපේ ලෝකයේ අතහරින්න සිහිය පාත්වනකොට අපේ ආනපානය වගේ අරමුණක් කරන් සිහිය පාත්වනකොට ලෝකෙම අතහැරලා ඒ අරමුණට හිත එකඟ වෙනවා. එහෙනම් ආයි චිත්ත ඒකාග්‍රතාවය තමයි කියන්නේ සමාධිය. භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරනවා සමාධියක් නැත්තාට ධර්මයක් අවබෝධ වෙන්නේ නැහැ කියලා. මුත හිත එකඟ වෙන්න ඕනේ. හිත එකඟ වෙන්නේ නැතුව කොහොමද අපි හරි අරමුණක් කරන් මේ යථාභූතයේ ඇත්ත යටසතියෙන් දකින්න බෑනේ. කුණු ගොඩේ ඉන්න කෙනාට නේද මඩ නනා ඉන්න කෙනාට මඩ ගොඩේ ඉන්නකොටම කියනවා හොදගනින් කියලා. ඉතින් ආයෙත් මොකද වෙන්නේ? මඩමනේ හොදගන්න තියෙන්නේ. මඩ ගොඩේ ඉඳන් මඩම නාන්න තියෙන්නේ. මඩ ගොඩෙන් ගොඩට එන්න ඕනේ. ඒතර ගොඩට ආවට පස්සේ තමයි පිරිසිදු වෙන්න පුළුවන් එන්නේ. එහෙනම් එහෙම කරන්න නම් හිත එකඟ කරගන්න ඕනේ. ඒ හිත එකඟ කරගන්න පුළුවන් කමක් නැහැ. ඇලෙන අරමුණක් ගැටෙන අරමුණක් කරා. ඒ ඇලෙන්නේ ගැටෙන්නේ නැති අරමුණක් කරන් හිත එකඟ කරගන්න. ඒක නිසා මේ හරි කර්මස්ථානයක් Tamange හිතට ගන්න ඕනේ. දැන් හිතන්නකෝ Taman ලස්සන කයක් තිබ්බ කියලා. ඒ කය රූපය දැක්කට පස්සේ ඇලෙනවා. ආ ලස්සන කයක් නේ කියලා. එතකොට එයාගේ ඒ විතක්කය අරන්, ඒ කියන්නේ කාම විතක්කය අරන් එයා ਵਿਚාරය කරන්නේ මේ ලෝකේ යන්න කාම විතක්කයක්. ਵਿචාරය කරගෙන යනවා ඒ තුළින් එයා චිත්‍රපටයක් වගේ එකක් හදාගෙන යනවානේ එහෙනම් මේ චිත්‍රපටය හදාගෙන යනකොට එයාගේ හිත ඒත් එකඟ වෙනවා ඒකඟ වෙන්නේ නම් නිවන් දකින්න නෙවෙයි ලෝකේ යන්න ඒ වගේම තරහකාරයෙක් දැක්ක කියන්නේ තරහකාරයෙක් දැකපුවාම ඒ හිතත් ඒ අරමුණ අරන් විතක්ක කරනවා දිගට ਵਿਚාරය කරනවා හ්ම් ඊට පස්සේ තරහ යනවා දිගට දිගට මේක චිත්‍රපටයක් වගේ හදනවා එතකොට ඒ තුළත් හිත සමාධිගත වෙනවා එහෙනම් දැන් ওই දෙකම සමාධිය වුණාට ඒ දෙකම මිච්ඡා සමාධිය. රාග අරමුණක් කරන් සමාධිගත වුණත් මිච්ඡා සමාධියක් එන්නේ. දේශ අරමුණක් ඇති කරගත්තත් මිච්ඡා සමාධියක් එන්නේ. එතකොට සාමාන්‍ය ජීවිතේ ඉන්න කට්ටියත් භාවනා කරනවා. මොන භාවනාවද? මිච්ඡා භාවනා. දැන් බස් එකේ යනකොටත් භාවනා කරන ඉන්න තමයි ඒක කොන්දොස්තර කියන්නේ. බහින්න බහින්න නෝන දැන් පරක් වෙලා දෙන්නේ. එහෙම නැත්නම් බහින තන බහුණා කියලා. එතකන් වෙන භාවනාවක ඉන්නවා. මොන භාවනාවද? මිච්ඡා භාවනා. ඉතින් ඒක නිසා තමයි වාගතුන් වහන්සේ ඒ අපිව ගලවලා හරියට තියෙනවා මේ හොඳ අරමුණක. ඒක තමයි ඒ නෙක්ඛම් අරමුණක් කියලා කියන්නේ. දැන් බලන්න අර කයවල් දෙකම දෙපැත්තේ තියලා කල්පනා කරලා ඔය කයවල් දෙකේ මස් කොටවල් දෙක පැත්තට ගල්ලා දැම්මම තිතුරු නැටසැකිල්ල නේද? ඇටසැකිල්ල දිහා බලාගෙන හිටියොත් යම් කිසි කෙනෙකුට ඇලෙන්න හිතෙනවද ගැටෙන්න හිතෙනවද? නැහැ. එහෙනම් ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති අරමුණක් ඇටසැකිල්ල. ඒකේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ ආය. මස් ගොඩේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ ආය. එහෙනම් කයට ඇලෙන්නේ මොකක් හින්දාද? මස් හින්දා. ඉතින් මස් ටිකක් කඩෙන් අරන් යන ඉවරයිනේ. ඇට නැතුව. හොඳට බලන්න මේ අපිව ගලවන හැටි වාගතුන්නාංශ. එහෙනම් මේ ඇට ගොඩක්. එහෙනම් මේ ඇට වගේ අරමුණක් තමයි හුස්ම අරමුණ. නෙක්ඛම් අරමුණ. ඉතින් අන්න ඒ වගේ අරමුණක් තියාගෙන අපේ හිත එකඟ කරන්න ඕනේ. එහෙනම් නිවනට යන්න ඒ අරමුණත් හරි වැදගත්. මොකද්ද මේ තේ කියන දේ සතිය මේ සමාධිය. එහෙනම් සද්දා, විරිය, සති, සමාධි. අන්තිමේකට කියන්නේ භාගතුන් වහන්සේ ප්‍රඥාව. නුවණ තියෙන්න ඕනේ. සිහිය විතරක් නෙවෙයි තියෙන්න ඕනේ නුවණ තියෙන්නත් ඕනේ. ඒ නුවණෙන් තමයි මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඇතිවීම නැතිවීම මේ ලෝකේ හැම දෙයක්ම ඇති වෙවි නැති වෙවි යන ධර්මතාවයන් තියෙනවා. මොනවාද මේ ලෝකේ තියෙන්නේ? මේ ලෝකේ කොටස් දෙකයි පින්නදෙන තියෙන්නේ. එකක් තමයි කය අනිත් එක හිත. ලෝකේ කියන්නේ ඔච්චරයි. අපේ මේ ජීවන පැවැත්ම ස්මුදුන ඉඳන් දෙපතුල දක්වා තියෙන පැවැත්මනේ ලෝකය කියන්නේ. මේ තියෙන මේ ගස් ගල් පාරවත නෙවෙයි ලෝකය කියන්නේ. ඒවත් ලෝකේ එක කොටසක්. ඒක රූපයේ විතරයි අන්තර්ගත වෙන්නේ. එතන හිතක් නැහැනේ. ඒවා අවිඥානිකයි. සවිඥානිකව තියෙන තැන තමයි සම්පූර්ණ සත්‍යය ඉන්න තැන තමයි. එතන තමයි ලෝකේ. එහෙනම් භාගතුන් වහන්සේ දේශනා කරපු ලෝකයේ තියෙන අපේ ඉස්මුදුන් ඉඳන් දෙපිට දක්වා අපේ ලෝකය. ඉතින් ওই ලෝකය යම් කිසි කෙනෙක් අවබෝධ කරනවා කියලා කියන්නේ කයේ ඇත්ත දකින්න ඕනේ. එහෙනම් කය හැදිලා තියෙන පටවිය ආපෝදේජෝ වායු ධාතුයි. ඒ වගේම ඒ ධාතු වලින් හැදිච්ච මේ රූපය හැම වෙලේම වෙනස් වෙනවා. ඇති වෙච්ච තැනම නැති වෙන රූපයක් නෙදී. ඇති වෙච්ච තැනම නැති වෙනවා කියලා කියන්නේ දැන් අපි වань පුංචි කාලේ ඉඳන් හැම මොහොතකම මේක වෙනස් වෙනවානේ. මේක කඩලා බිඳලා බිඳලා බිඳලා බිඳලා අන්තිම දන්න කඩපුවාම අන්තිම බිඳුව දක්වා ශුන්‍ය දක්වාම කඩපුවාම බිඳුව කියන්නේ අන්තිම තැන කඩපුවාම ඒකට කියනවා රූප කලාපයක් කියලා. ওই රූප කලාපයක තියෙන පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා. එතකොට ඔය වගේ හැදිච්ච මේ කය හැම වෙලේම මොකද වෙන්නේ රූපේ වෙනස් වෙනවානේ. ඒකනේ හැටි ශක්තිය නොල හැටි එහෙමයි වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙනවා නම් වෙනස් වෙනවා කියලා කියන්නේ ඇති වෙලා නැතිද? එහෙනම් ඇති වෙච්ච තැනම නැති වෙන රූපයක් මගේ කියලා ගන්න බෑ. ඒ හින්දා තමයි බාහිරට දෙන්නේ කමටහන. බාහිර දැක්කනම් දැක්ක විතරයි කියන අයියේ. ගන්න බෑ. gedara යන දෙයක් නෑ. දැක්කට පස්සේ දෙන්නේ හැටි බලන්න ඇහත් නෑ. ඒ කුජලයක් නෑ. දැක්කට පස්සේ. ඒ නිසා තමයි මේක ගන්න දෙයක් නෑ. අපේ උනට ඔක්කොම පාරේ තියෙන දේවල් කුණු ගොඩවල් gedara යනවා. ඉතින් ප්‍රඥාවන්තයෝක ගන්නෑ. ඒකයි ප්‍රඥාව නුවණ ඕනේ කියලා කියන්නේ. එතකොට මේක අනිත් එක තමයි මේ කය කියන එක හොඳ දෙයක් නම් කමකුත් නැහැ. වමනෙන් ඇදෙච්ච වමනේ මල්ලක්නේ. දැන් කන බොන ආහාරේ ආමාශය ගියාට පස්සේ වමනේනේ ඔක. එතකොට මේ වමනේ ටික තමයි මුළු කයෙම යන්නේ. එහෙනම් මුළු කයම ඇදලා තින්නේ වමනෙන් නෙවෙයිද? අපි වමනේ මල්ලක් කවුරු හරි පාරේ අරන් යනකොට ඕක පස්සේ යනවද කවුරුද? නෑ. එහෙනම් මෙන්න මේ වමනේ මල්ලක් වගේ එකක් තමයි මේ කය කියන්නේ. ඒක ගත යුතුයත් නෑ, ගන්න සුදුසුත් නෑ, ගත හැකිත් නෑ. ඇති වෙච්ච දැනම නැති වෙලා යන්නේ. වේගෙින්ද ගන්න බෑ. බොරු අම්මයි පේන වේගෙින්ද. ඒකට මේ වේගය අවබෝධ කරගන්න ඕනේ. නේද? වේගය අවබෝධ කරගන්න ඕන. අන්න එතනින් තමයි ප්‍රඥාව හවුනේ. එහෙනම් දැන් බලන්න මේ කය කියන එකේ ඇත්ත දැක්කහම ඒ වගේම හිත හිතත් එහෙමනේ. දැන් උදේ තිබුණ හිත එකක්වත් දැන් නැහැනේ. හිතක ආවිෂය තියෙන්නේ භාගතුන් වහන්සේ දේශනා කරන චිත්තක්ෂණ එකයි. එහෙනම් සැපදායකෙත් තියෙන්නේ චිත්තක්ෂණයකයි දුකදායකෙත් තියෙන්නේ චිත්තක්ෂණයකයි. එහෙනම් සැප හිතක් ඇති වුණත් එකයි දුක හිතක් ඇති වුණත් එකයි දෙකම ඇති වෙච්ච දැනුම නැති වෙනවා. ඉතින් එහෙනම් ඔය එක හිතක්වත් මොඩයා මොකද කියන්නේ? අනේ මට පුදුම දුකක් තියෙන කියලා අර හිත තියෙන දුක් වෙනිනවා. දන්න කෙනා ඇති වෙච්ච දැනුම නැති වෙලා ගියා කියලා බලයි නැච්චරයි. එහෙන් ආව මෙහෙන් ගියා ඉවරයි. එතන එහෙම ගන්න දෙයක් නැහැ මගේ කියලා. ඒ නිසා මේක දැක කෙනාන් එයාට කියන ප්‍රඥාවන්තයා කියලා. එහෙම නැතු මේ ඉගෙන ගන්න දක්ෂ කෙනා නෑ වැඩිපුර උපාධි තිබ්බ කෙනා නෙවෙයි ප්‍රඥාවන්තයා කියන්නේ භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේ ප්‍රඥාවන්තයා කියලා කියන්නේ මේ ධර්මයේ දැකපු කෙනාටයි. මේ ධර්මයේ දැකපු කෙනා. ඔය පොටිලා ආමුදුරෝ සම්පූර්ණ ත්‍රිපිටකය ඉගෙනගෙන උගන්වනවා. භාගතුන් වහන්සේ මේ ආමුදුරන්ට කියන්නේ තුච්ච පොටිල හිස් පොටිල කියලා කියන්නේ. මොකොත් නෑ උඹේ කියලා කියනවා. ඇයි ඒ? තාම මේ ධර්මය අවබෝධ කරලා නැති. ඒ නිසා බලන්න මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම එහෙනම් නිවනට නායකත්වය දෙනවා. මේක හරියට උපමාවක් වෙනවා පින්නතෝනේ මේ වාහනයකට උපමා කරලා. නිකන් ඒක මේක වාහනයක් වගේ කියලා අපි හිතන්න පුළුවන් මේක. ඉස්සරහා රෝග දෙක තමයි මේ වාහනේ මේ සද්ධාවයි ශ්‍රද්ධාව සහ ප්‍රඥාව. සද්ධාවයි ප්‍රඥාවයි තමයි වාහනේ ඉස්සරහා රෝග දෙක. එන්ජින් එක තමයි සතිය. පිටිපස්ස රෝධ දෙක තමයි සතියයි සමාධියයි. පිටිපස්ස රෝධ දෙක තමයි විරියයි සමාධියයි. විරියයි සමාධියයි. එනේ එන්ජින් එක මොකද්ද? සතිය. එතකොට එන්ජින් එකෙන් රෝධ හතරටම බලය දෙනවා. මොනවාද රෝධ හතර? ඉස්සාර දෙක තමයි ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි. පිටිපස්ස රෝධ දෙක තමයි සමාධියයි විරියයි. එතකොට මේ හතරේ දැන් බලන්න මේ රෝදවල හුලං අඩු වැඩි වුණොත් එහෙනම් වාහනේ හරිපාරේ යයිද? යන්නේ නැහැ නේද? එහෙනම් වාහනේ හරිපාරේ යන්නේ නැත්නම් ඒ හුලං ගානට තියෙන්නත් ඕනේ. නේද? අඩු වුණත් බෑ වැඩි වුණත් බෑ ගානට තියෙන්න ඕනේ. එතකොට එන්ජින් එක කරොත් මේක ගානට මේවා කරන්න. එතකොට සද්දා වැඩි වුණාම කමඨහන දෙන්න භාගතුන් වහන්සේ ඒකයි. දැන් ඔය උදාහරණයක් විදිහට ගත්තාම බාහ්‍ය දාර්ශනිකය මේ කමඨහන ලබා ගන්න භාග්‍යතුන් වහන්සේ ළඟට එන්නේ පුදුම ශ්‍රද්ධාවකින්. ඒ ශ්‍රද්ධාව වැඩි වෙන භාග්‍යතුන් වහන්සේ මෙයාගේ ශ්‍රද්ධාව අඩු කරන්න කමඨහන ආපු ගමන් ඉල්ලපු ගමන් දෙන්නේ. ශ්‍රද්ධාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වෙනකන් ඉන්නවා. ඒ ප්‍රඥාව වැඩි වෙන්නේ කොහොමද? ඒ අහන බාහ්‍ය දාර්ශනික ප්‍රශ්නය. භාග්‍යතුන් වහන්සේ දැන් කමඨහන් දුන්නේ නැත්තම් එතකොට ඔබ වහන්සේ දෙන්නේ නැත්නම් මම ඔබ වහන්සේගෙන් පස්සේ කමඨහන් ගන්න මං ජීවත් වෙලා ඉඳීද? ඒ වගේම මම දන්නේත් නෑ ඔබ වහන්සේ එනකොට ජීවත් වෙලා ඉඳීද කියලා. ඒ හින්දා දැම්මම දෙන්න කියලා කියනවා. ඒතර දැන් මොකද වෙලා තියෙන්නේ? ශ්‍රද්ධාව අඩු වුණා. දැන් අපි ගිය ගමන් කාගෙන් හරි සල්ලි ඉල්ල ගන්න කියනවා සල්ලි දෙනවා ශ්‍රද්ධාවයි නේ. දුන්නු ගම. ඇයි යාගෙන පෑදනවා. ඉල්ලන්න පමාව විතරයි දෙන්නේ කියලා. දැන් දුන්නේ නැතුව නම් ශ්‍රද්ධාව අඩු වුණා. විරි ප්‍රඥාව වැඩි වුණා. එහෙනම් ඉන්ද්‍රිය ධර්ම මොකද උනේ? සමාන වුණා. එතනම දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං නේද? මුතේ මුත මත්තා විඤ්ඤාත විඤ්ඤාත මත්තන් කියවා බාහ්‍ය දාමේ අරහත්ත්වයටපත් වුණා. ඒක භාගතුන් වහන්සේ නමකට විතරයි තියෙන්නේ. ඒ නිසා මේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙක මුගාවක් සමාන වෙන්න ඕනේ. දෙක වැඩි වුණොත් අඩු වුණොත් එහෙම හරි ප්‍රශ්නයක්. දැන් ශ්‍රද්ධාව වැඩි වුණොත් එහෙම සමහරලාට ඕනේ නැති දෙයකටත් පැහැදෙනවා. දැන් සමහර උපාසකම්මලා ඉන්නවා මේ හොද්ද ලුණු බලන්නේවත් නැව වෙනකොට. දාන එහෙම දෙනකොට. ඉතින් එහෙම එපා කියලා තියෙනවද ප්‍රයත් භාගතුන් වහන්සේ? වලදන්න එපා කියලා කියන්නේ. රස බැලලා පිළිඳව දෙන්න කියලා තියෙනවා. එතකොට අර කතාවක් තියෙනවා අනුරාධපුරයේ දෙකේද මිනිස්සෙක් ගිහලා නිදා ගන්න බැරි වුණා කියලා. හැම පැත්තෙම රුවන් ලෙස ඇදිනු එක පැත්තක හැම පැත්තට හැරි හැරි එළියනකම් ඇහැරලා හිටියලු. ඒක ඇවිල්ලා ඒ ඒ කියන මේ ඒක ඒ ශ්‍රද්ධාව හරියන්නේ නැහැ. ඒක නෙවෙයි මෙතන ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාවත් එක්ක බැඳිච්ච ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව අඩු වුණොත් එහෙම මොකද වෙන්නේ? ඕන නැත් කියන ඕන දෙයට පැහැදෙන්නේ නැතුව. එහෙනම් පැහැදෙන එකට පැහැදෙන්න ඕන හරියට. ඒ වගේම තමයි ශ්‍රද්ධාව අනිත් එක තමයි එනම් ප්‍රඥාව. ප්‍රඥාව වැඩි වුණොත් ඒකත් ප්‍රශ්නයක් සමහර තැන්වල. මොකද දන්න ප්‍රඥාව වැඩි වුණාම කපටි වෙලා තමන් කරන වැඩ ටික සාධාරණීකරණය කරගන්නවා. ඒ හින්දා ප්‍රඥාව වැඩි වුණාම ප්‍රශ්නයක්. හැබැයි අපි හිතන්නවද නැහැ අපේ මේ ප්‍රඥාව වැඩි කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ප්‍රඥාව වැඩි වෙනවා නම් යම් කිසි කෙනෙකුගේ ඉස්සර ඉඳලා තියෙනවානේ. දැන් සත්‍ය කෙහෙම කියලා කියන්නේ මොකද? ඒ කාලේ හිටපු මුලාක් ඉගෙනගත්ත වේද වේදාන්තර ඉහළට ගිය කෙනෙක්. ඒ නිසා යත් එක්ක කවුරුවත් තර කරන්නවත් යන්නේ ඒ නිසා එතන මාන්නයක් ඇති වෙලා ඉතින් ප්‍රශ්නය නිවනට බාධායි. ඒතර ප්‍රඥාව අඩු වුණා කියලා කියන මොඩයි. ඉතින් ඒකට තේරෙන්නේ නැහැ. අට මොහයන් මොහේ තියෙන. නම් ඒ ඒ දෙක බැලන්ස් වෙන්න ඕනේ. නැත්නම් සමබර වෙන්න ඕනේ. එතකොට පිටිපස්සේ රෝද දෙක තමයි මොකද්ද? විරියයි සමාධියයි. දැන් විරිය වැඩි වුණාම ප්‍රශ්නයක් වෙනවා. හිත උද්දච්චයට යනවා. නේද? ධම්මිටි කාගෙන මම මේක කරනවා කියන තැනට එහෙම එනකොට සමහර තැන්වලදී එහෙම හිත විසිරෙනවා වැඩි වෙනවා. හරි සරලව කරන්න ඕනේ. හැබැයි විරිය නැතුව බෑ. විරිය අඩු වුණොත් එහෙම තීන මිද්දේට යනවා. මේ විරිය අඩු වුණා කියලා කියන්නේ හිත තීන මිද්දේ කම්මැලි වෙනවා, උදාසීන වෙනවා. විරියක් ගන්නට තියෙනවා. දැන් විරිය වැඩි කාරණාව වෙන අපේ විරිය නම් වැඩි නෑ මතක තියාගන්න මේ අපි තමන් කල්පනා කරයි මේව කියනකොට අපේ විරිය වැඩිද දන්නේ නෑ කියලා. විරිය වැඩි නෑ විරිය වැඩි එක පෙන්වන්නේ ඔය සෝන කෝලවිස මේ හාමුදුරන්ගේ කතාවේ. පස්සේ රහත් වෙනවා. සෝන කෝලවිස කියලා කියන්නේ තමන්ගේ මේ මහල් ප්‍රාසාදයේ බිමටවත් බැහැපු නැති කෙනෙක්. බුමු තුරුණු මත ඇදි ඇවිදින්නේ. ඉතින් ඒ හින්දා මහා සිටුවරේ එයාගේ කකුල් වල ලෝම තිබුණා යටිපතුල් වල. ඉතින් පස්සේ භාගතුන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා සක්මන් භාවනා කරනවා. සක්මන් භාවනා කරන්නේ කොහොමද? කකුල් පැලෙනවා. ඒ පුරුදුත් නැහැනේ. කකුල් පැලලා ලේ යනවා. ඊට පස්සේ ධනෙ දෙකනුත් යනවා. ඉතින් එච්චර විරියක්. මොකද විරියෙන් අග්‍රස්ථානය ලැබුණු රහතන් වහන්සේ. අසුමාසාව කියන වහන්සේ සෝනකෝලිවිස කියලා කියන්නේ. අතර මේ සෝනකෝලිවිස මහරහතන් වහන්සේ රහත් වෙන්න කලින් භාග්‍යතුන් වහන්සේ අර විරිය ඒ තරම් විරිය ගන්නකොට භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා සෝන එයා වීණාවාදකේ සෝන වීණාවේ තත් තද කරොත් ඒකේ සද්ද එනවාද කියලා අහනවා තත් බුරුල් කරොත් ඒකේ සද්ද එනවාද කියලා අහනවා ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ නෑ ඒක ගානට තියෙන්න ඕනේ කියනවා එහෙනම් විරියත් එහෙම තියාගන්න කියනවා කමඨහන දුන්නාම ඒ කමඨහන අනුව භාවනා කරලා අරහත්ත්වයට පත් වෙලා භාගතුන් වහන්සේ ළඟට එනවා කකුල් දෙකවත් හොදන්නේ නැතුව. ඒ කකුල් දෙකවත් හොදන්නේ නැතුව ඇවිල්ලා භාගතුන් වහන්සේ වන්දනා කරනවා. ඇවිද ගන්නත් බෑ. ඉතින් බලන්න කොච්චර මේ කල්ප ලක්ෂ්‍ය පාරමිතා පුරපු උත්තරමය මේ. මානසිකලා තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ සතියක් සක්මන් කළා දිනන රහත් වෙන්නේ. එච්චර පාරමිතා අසංකේය කල්පයකුත් කල්ප ලක්ෂයක්. ඒ කියන්නේ කල්ප 1.140කුත් කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා තියෙනවා. අනුමදස්සේ බුදුහාමරෙන් කාලේ ඉඳලා. ඉතින් ඒත් අවසාන රහත් වෙන්න සතියක් එක දිගට සක්මන් කරලා තියෙනවා. ඉතින් එහෙනම් දැන් අපි මොනවද කරන්න කියලා හිතනා නේද? එච්චර උත්තරමයන් වහන්සේලාත් එච්චර විරිය කරලා තිනවා නම් මේ නිකන් නිවන් නම් හම්බෙන්නේ මහන්සි වෙන්න ඕනේ. විරිය ගන්න ඕනේ. එතකොට අර විරිය සෝනකෝලිවිස මහරහතන් වහන්සේ එතන ඒ රහත් වෙන්න කලින් දරපු විරිය වැඩි කියන කාරණාව තමයි පෙන්වන්නේ. ඒක බුදුහාමුදුර අඩු කරා. භාගතුන් වහන්සේක දන්නවා. ඉතින් ළඟට ගියාට පස්සේ සෝන කොලිස මහරහතන් වහන්සේට භාගතුන් වහන්සේ දේශනා කරනවා සෝන මේ සරප්පු දාන්න කියලා. සරප්පු දෙකක් දාගන්න කියනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ සියල්ල අතහැරලා දාලා ආපු මට මට සරප්පු දෙක අතහැරලා ඉන්න පුළුවන් කියලා. බුදුහාමර කිව්වත් බලන්න තමන්ගේ තියෙන ඒ ගුණේ. ඊට පස්සේ කියනවා නෑ සරප්පු දාන්න කියලා. එහෙනම් භාගතුන් වහන්සේ අනිත් භික්ෂුන්ටත් අනුදැන වදාරන්න කියලා. එතකොට තමයි යම්කිසි ආබාධයක් තියෙනවා නම් සරප්පු දාන්න අනුදැන වදාරනවා. බලන්න මේ ශාසනය කොච්චර ලස්සනයිද. එහෙනම් ඒ විදියට වීර්ය වැඩි වුණත් ප්‍රශ්නයක් වීර්ය අඩු වුණත් ප්‍රශ්නයක්. එතකොට අනිත් එක තමයි සමාධිය. සමාධිය වැඩි වුණාම ප්‍රශ්නයක් අඩු වුණාම ප්‍රශ්නයක්. සමාධිය වැඩි වුණාම එක එකව පේන්න පටන් ගන්නවා. සමාධිය ගැඹුරට යනකොට ඒ පේන දේ නිවැරදි කියලා තමන් ගන්නවා. ඒ උදාහරණයක් විදිහට දැන් ඔය සමාධියේ දිනුනොනහම එක එක දේවල් පේනවා. ඒ හින්දා ඒකම නිවන කියලා ගත්ත ගමන් ඉවරයි. එතනින් එහාට යන්නේ නැහැ. උදාහරණ කතාවක් තියෙනවා. ඒ පින්න තුන අහලා තියෙනවා කියවලා ඇති. සිල් මාතා කායු කියලා පොතක් තියෙනවා. ඔය තායිලන්තයේ වැඩි හිටිය ඒ මෑණි කෙනෙක් දසසිල් මාතාවක් රහත් වෙච්ච කතාවක් තියෙන්නේ ඒකේ. ඒකේ ඒ සිල් මාතා කායුට හුඟක් මේ අභිඥා ශක්තියෙන් තියෙන පේනවා. ඉතින් එයාට අන්තිමේට ඒ ගුරුවරයා බයිනවා ඔක අතහැරපන් කියලා. මොකක්ද අතාරින්නේ? සමාධිය. සමාධියේ ඉන්න එයාට නිවන් දැක ගන්න හරි අමාරු වෙනවා. ඒ නිසා මේ සමාධිය ගැඹුරට කියලා. දැන් අද වර්තමානයේ ලංකාවේ දැන් මිත්‍යා දෘෂ්ටික දේවල් පැතිරගෙන යන්නේ ඔය සමාධියෙන්ට පේන හින්දා. සමහර අයට සමාධියට පේන ලංකාවේ මේ මේ තැන්වල තමයි මේ බුදුහාමුදුරු ඉපදුනේ බුදුනේ මෙතන අතන කිය කිය. ඉතින් ඒකට පේන එක කියනවා. එහෙම පේන එක ධර්මයේ කියලා ගන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. පේන්නේ මොනවාද කියලා කවුද දන්නේ? හරියට විස්තර කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා එහෙම පේන දෙයක් එහෙම ගන්න බෑ. ඒ නිසා ඒක මුලාවටපත් වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න ඕනේ හරියින් පරිස්සම් වෙන්න ඕන තැන. මේ භාවනායේ සමහර අය එලි දැක්කා කියලා අරව වුණා කියලා මෙව වුණා කියලා මාර්ගඵල ලැබුණා කියලා සමහර අය මොකද වෙන්නේ? ඒගොල්ලෝ අතරමං වෙනවා. ඒ නිසා ඒක නෙවෙයි මේ හරිය ගුරුවරයෙක් ගාව හරියට මේ ධර්මයේ යන්න ඕනේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙනම් ඒ වගේම ඊළඟට තියෙන්නේ ඒ විරිය එනනම් සමාධිය අඩු වුණාම භාමාවදී අඩු වුණාම ප්‍රඥාව වැඩි කරන්න බෑ. ඒ සමාධිය අඩු අඩු වුණාම මොකද වෙන්නේ? ඒ අඩු සමාධියක් තියෙන හිතකට ඇත්ත තේරෙන්නේ නැහැ. එහෙනම් ඇත්ත තේරෙන්නේ නැති නිසා එයා හැම වෙලේම අර ප්‍රඥාව අඩු වෙන ධර්මයේ අවබෝධ කරගන්න පමා වෙනවා. ඉතින් ඒ විසිරෙනවනේ හිත. එතකොට ඒ උද්දච්චයක් තියෙනවා නම් යම්කිසි දැන් අපි හිතමුකෝ හිත අර විරිය වැඩි වුණා කියලා. විරිය වැඩි වුණාම හිත උද්දච්චයට යනවානේ. එතකොට උද්දච්චයේ තියෙන හිතක මතක තියාගන්න මේ උද්දච්චයේ තියෙන හිතක ඒ සමාධිගත වෙන්නේ. ඒ වගේම තමයි තීන මිද්ද තියෙන හිතක සමාධිගත වෙන්නේ. එහෙනම් සමාධියයි විරියයි දෙක එකට යනවා. එතකොට තමයි මේ වාහනේ හරියට දුවන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම සම වෙන්න ඕනේ. ඒතර ඉන්ද්‍රිය ධර්ම සම වුණාම තමයි ඉන්ද්‍රිය ධර්ම සමානතාවය ඇති කරගත්ත කෙනෙක් විතරමයි. එහෙනම් ඉන්ද්‍රිය ධර්ම ඒ මාර්ගඵල වලටපත් වෙන්නේ. දැන් උදාහරණයක් මම කියන්නම්. දැන් කිරි මුට්ටියකට කිරි දානවා. නේද? කිරි දාලා හොඳට ගින්දර දාලා මොකද කරන්නේ? මේක මේ උතරවන්න දඟල මේවා කරනවා. කවුරු හරි දන්නවද ඒ කිරි මුට්ටිය ඉතිරෙන වෙලාව? කිරි මුට්ටිය ඉතිරෙන්නේ කොයි වෙලාවටද? හරියට රත් වෙන වෙලාවට. හරියට කිරි ටික තියනවා නම් හරියට රත් වෙනවා නම් මුට්ටිය මුට්ටිය ප්‍රමාණයට අදාළව කිරි ටික දාලා තියෙනවා නම් එක්තරා අවස්ථාවකින් පස්සේ එක පාටම කිරි ටික ඉතින් යනවා. ඒක නවත්තන්න පුළුවන් කාටවත්. හෝ හෝ හෝ හෝ දැන් නවතින්න කියලා. එහෙම නවත්තන්න බෑ. කිරි තිරේනවාමයි. එහෙනම් ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච කෙනාට ඉන්ද්‍රිය ධර්ම සමාන වෙච්ච කෙනාට ඒවා බල බවටපත් වෙනවා නවත්තන්න බෑ කාටවත්. ඒ කියන්නේ ශ්‍රද්ධාව බලයක් වෙනවා. නිවනට නායකත්වය දෙනවා. ඒ වගේම එයා නිවනට බලය දෙනවා. ඒ වගේම විරිය බලයක් බවට පත් වෙනවා. සතිය බලයක් වෙනවා. සමාධිය බලයක් වෙනවා. ප්‍රඥාව බලයක් වෙනවා. එහෙනම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටික බල බවටත් පත් වෙනවා. උස්සලා තියෙනවා. දැන් ඒ උස්සලා තියන්නේ නම් අපිව මේ තියෙන අසුචි වලින් ගොඩට උස්සලා තියන්නේ. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම අපි එහෙම ඇරయ్యා. ඉතින් ඒ විදිහට භාගතුන් වහන්සේ නමක් විතරමයි පින්නතුනේ මේක දන්නේ. හරියටම දන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපේ හිතේ තුල වැඩෙන්නේ කොහොමද? අඩු කොහොමද? වැඩි කොහොමද? ඒ විදිහට ධර්ම දේශනා කරනවා. ඉතින් සමහර දේශනාව ශ්‍රද්ධාව වැඩි වෙන්න හේතු වෙන දේශනාව වෙන්න පුළුවන්. මොකද මේ පිරිස ශ්‍රද්ධාව අඩු නම් භාගතුන් වහන්සේ දේශනා කරන ශ්‍රද්ධාව වැඩි වෙන්න. විරිය අඩු නම් විරිය වැඩි වෙන දේශනාවක් සිද්ධ කරනවා. ඒ වගේ විදිහට සතියේ සමාධිය මේ විදිහට ඒ දේශනා සිද්ධ කරලා දෙන්නේ මේ විදිහට. ඒ නිසා අපිට කියන්න බෑ මුළු සියලුම භාග කාලකාරාම කියලා සූත්‍රයක් තියෙනවා. මේ සියලු හිත් භාගතුන් වහන්සේ දන්නවා. දැනගෙනයි දේශනා කරන්නේ. ඒතට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පින තියෙන සියලු දෙනාට ඒ භාගතුන් වහන්සේ ඉන්ද්‍රිය පරවපත් ඥාණයෙන් බලලා ඒ සියලු දෙනාට ධර්ම අවබෝධ වෙන්න පුළුවන් නම් ඒ විදිහටමයි දේශනා කරන්නේ. ඒක තමයි බුද්ධ කාර්යය කියලා කියන්නේ. ඒ බුද්ධ කාර්යය. ඒතර භාගතුන් වහන්සේ ඒ විදිහට ධර්ම දේශනා කරපුවාම එහෙනම් අපිට මේ ගමන යන්න පුළුවන්කමක් තියෙනවා. ශක්තියක් ලැබිලා තියෙනවා. එහෙනම් ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපි එහෙනම් උස්සලා තියෙන ධර්මතාවයක්. සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට මේ ප්‍රඥාව කියන කාරණාවත් හරියනේ. ප්‍රඥාව කියලා කියන්නේ හරියට වහලක කැණි මඩල වගේ කියලා කියන්නේ. මොකද්ද මේ කැණි මඩල තියෙන්නේ? ඒතර කැණි මඩල කියලා කියන්නේ උඩම තැනනේ. එතන ඒක වටේ තමයි අර අනිත් මේ අනිත් ලී ටික තියෙන්නේ. එහෙනම් කැලිමඩල එහෙනම් අනිත් මේ තියෙන සද්ධා, විරිය, සති, සමාධි කියන මේ හතර උදව් කරනවා ප්‍රඥාවට. ඉතින් මේ වගේ එහෙම සම්බන්ධයකුත් තියෙනවා. ඉතින් කොහොම වුණත් අවසානයේදී අපිට යන්න තියෙන්නේ නිර්වාණ ගමන සඳහා නම් මේ නිර්වාණ ගමන සඳහා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා වැඩි වීම අත්‍යවශ්‍යයි. අනිවාර්යයි. මොකද ඒව වඩන්න වඩන්න වඩන්න වඩන්න අපේ මේ නිවනට ලං වෙන ආලෝකය අතහරිනවා. එහෙනම් ලෝකේ අතහැරලා ලෝකෝත්තර නිර්වාණයට යන්න ශක්තියක් වෙනවා. අන්න ඒකම තමයි අපේ ජීවිතේ වෙන්නේ. ඒ ජීවිතයේ වෙන්න ඕනෙත් ඒකමයි. මොකද අනිත් දේවල් ඇති කරගත්තා කියලා කියන්නේ අපි අවසානයේට මේ ලෝකයේ තුල නැවත දුකටපත් වෙනවා කියන එක. එහෙනම් ලෝකෝත්තර ධර්මයකට පැහැදුනාම ලෝකෝත්තර ධර්මයේ තුල අපි ශක්තිමත් වුණාම ඒ ලෝකෝත්තර ගමනටම අපේ හිත නැවෙනවා. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ කිරේ ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ සතිය ඇති කරගෙන විරිය සමාධිය ප්‍රඥාව ඇති කරගෙන ඒ උතුම් වූ නිවනට යන්නම මේ දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා මේ දේශනාව මෙතනින් සමාප්පත් කරනවා. Thank you.